අකුලක් නොව කටු අකුලක් වටා මලක් වුවමැන ජීවිතයේ නිමක් නොමැති දුක ඇතුළත චමත්කාරයක් වන්නට ඔබ මේ ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වන ධර්මදේශනාවත් ඔබට මහෝපකාරී වේවා. එසේනම් ඔබ අප කෙරේ අනුකම්පාවෙන් බෞද්ධහා රූපවාහිනියේ මේ පැයට නියමිත දායකත්ව ධර්මදේශනාව සිදු කිරීම සඳහා බෞද්ධහා රූපවාහිනී මැදිරියට වැඩම කළ පූජපාද කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි ප්‍රථමයෙන් සාදුනාදදී নমස්කාර පූර්වකව පිළිගනිමු සාදු සාදු සාදු මෙම ධර්මදේශනාව සඳහා සදැහැති දායකත්වය ලබා දෙනවා කළුබෝවිල පදිංචි නලින් සමරනායක මහතා සහ ශාමා සමරනායක මහත්මිය ඇතුළු පින්වත් පිරිස සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං සාදු සාදු සාදු ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා ධම්මස්සවෙන කාලු අයං බදන්තා සාදු සාදු සාදු නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතුවේසාරජ්‍ය විසාරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තතාගතස්ස සබ්බඥුනෝ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 පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසාරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ පින්වත් පිරිස සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින්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 පින්නතින බුදුරජාණන් වහන්සේ විසින් සොයා අවබෝධ කරගෙන දේශනා කොට වදාළ ඒ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මය තමන් ශ්‍රවණය කිරීමත් මහත්ඵල මහානිසංසදායකයි බොහෝ දෙනාට යහපත සලසෝමින් බොහෝ දෙනාට සද්ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව උදාකර දෙමින් සද්ධර්මය දානය කිරීම මේ ලෝක ධාතුවේ ඇති ඉහළම දානය හැටියට භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. සද්ධර්ම ශ්‍රවණානි සංසයන් දානානි සංසයන් නිතර නිතර සද්ධර්ම ශ්‍රවණය කරන මේ පිරිස බොහොම හොඳට අහලා දන්න පිරිසක්. නමුත් මේ ශ්‍රේෂ්ඨ වූ සද්ධර්ම දාණය අපි තනියම භුක්ති විඳිනවා නොවේයි ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාට යහපතක්ම සිදු කරවීමේ උතුම් පරමාර්ථයේ ඇතුව බෞද්ධයා රූපවාහිනී මාධ්‍යයෙන් ලෝකය පුරාවිසිරුවා හරින්ඩත් කටයුතු සංවිධානය කරමින් විශාල වශයෙන් සද්ධර්මදානමය පින්කමයි මේ සිදුවෙන්නේ. පිනතින මේ ධර්මදානමය පින්කම ධර්මදේශනා මාලාවක් හැටියට පැවැත්වෙන කතාගත බල පැහැදිලි කරෙන දේශනා මාලාවේ තවත් එක දේශනාවක් තමයි මේ පින්නතුන් මේ විදිහට විසුරුවා හරින්න කටයුතු සංවිධානය කළේ. තතාගත බල දහයක් මජ්්‍යම නිකායේ මහා සීහනාද සූත්‍රයේ සඳහන් කරනවා. එයින් බල පහක් පිළිබඳව අපි මේ වෙනකොට සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා ඉවර කළා. යම් ප්‍රමාණයක් සම්පූර්ණයෙන් කියල සඳහන් කලාට යම් ප්‍රමාණයකට කරුණු සඳහන් කලා ඒ කාරණාව තේරුම් ගණ්ඩ පුළුවන් ආකාරයෝ. මේ වෙලාවේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ හයවෙනි තථාගත බලය. හයවෙනි තථාගත බලය සත්වයන්ගේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන් දියුණු උණු නූණු බව දන්නා නුවණ. මේ කාරණාවෙත් කරුණු කීපයක් අපි පහුගිය දේශනාවක සාකච්ඡා කරන්නට යෙදුණා. මේ දේශනා මාලාවේ අටවෙනි ධර්ම දේශනාවයි මේ. ඉතින් මේ සත්වයන්ගේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රයන් දියුණු උණු නූණු බව කියන කාරණාව බුදුරජාණන් වහන්සේ හඳුනාගත්ත හැටි තමයි මේ හයවෙනි තථාගත බලයෙන් පැහැදිලි කරන්නේ. අපට හඳුනගන්න බැරි වෙච්ච බුදුරජාණන් වහන්සේට විතරක් හඳුනාගන්න පුළුවන් වෙච්ච ඒ ඒ පුද්ගලයාගේ ස්වභාවයන්. ඒ ඔබ පිළිබඳවත් මා පිළිබඳවත් මේ ලෝක ජීවත්වෙන අන් සියලූම මිනිසුන් පිළිබඳවත් ඒ විතරක් නෙමෙයි අනිත් සත්වයන්ගේ ස්වභාවය පිළිබඳවත් දකිින්ඩ පුළුවන් පුදුමාකාර නුවනක් බුදුරජාණන් වහන්සේ ළඟ තිබුණා. අන්න ඒ නුවනින් තමයි භාග්‍යතුන් වහන්සේ මේ සත්වයාට සද්ධර්මය දේශනා කරනකොට. මේ මේ පුද්ගලයාට ධර්මය දේශනා කළ යුත්තේ කොයි ආකාරයෙන්ද කියන කාරණාව අවබෝධ කරගෙන ගැලපෙන විදිහට ධර්ම දේශනාව කළේ. ඒ ඒ පුද්ගලයන්ට ගැලපෙන විදිහටයි භාග්‍යතුන් වහන්සේගේ දේශනාව කෙරෙන්නේ. මිනිස්සු 100ක් හිටියොත් 1000ක් හිටියොත් ලක්ෂයක් හිටියොත් ඒ සියලු දෙනාට මේ දේශනාව ගැලපෙනවා. සඳහන් කරනවා මේ මිනිසුන් සතු ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන් ශ්‍රද්ධා සති වීරය සමාධි ප්‍රඥා මේ ඉන්ද්‍රියන් පහ මේ ඉන්ද්‍රියන් පහම එක එක විදිහට තමයි එක එක පුද්ගලයාගේ ක්‍රියාත්මක වෙන්නේ. හැමෝගෙම එකම විදිහට ක්‍රියාත්මක වෙනවා නෙමෙයි. සමහර කෙනෙකුගේ ශ්‍රද්ධාව බොහොම වැඩි. ශ්‍රද්ධාව වැඩි වුණාට වීරිය නැහැ. සමහර අයගේ වීරිය වැඩි. වීරිය වැඩි වුණාට සතිය නැහැ. සමහර අයට වීරියයි ශ්‍රද්ධාවයි සතියයි තුනම තිබුණත් සමාධිය හරියට නැහැ. ඒ නිසා ඒ ඒ කරුණු මුදුන්පත් කරගන්න තියෙන අවස්ථාව හැම වෙලාවෙම මගේ හැරෙනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ පුද්ගලයාගේ මේ කාරණාව හරියටම දකිනවා. වීරිය නෑකීවට ඔහුට වීරිය නැතුව නෙවෙයින්නේ කෙනෙක් බණ අහනවා. කෙනෙකුට පුළුවන් පැය දෙකක් විතර එක තැන ඉඳගෙන එකම වීරියෙන් බණ අහන්න. හැබැයි තව කෙනෙකුට පැය භාගයකට වෙලා වාඩි වෙලා බණ අහන්න අපහසු වෙන්න පුළුවන්. තව කෙනෙකුට විනාඩි 20කට වඩා ඉන්න බැරි වෙන්න පුළුවන්. ඒ එක එක පුද්ගලයාගේ වීරිය ඒ ඒ විදිහට වෙනස්. ඒ වීරිය අවබෝධ කරගෙන මේ කරුණු භාග්‍යතුන් වහන්සේ මනාව ධර්ම දේශනා කළේ මේ කරුණ දරමින්මයි. මේ පුද්ගලයාට අවශ්‍ය ප්‍රමාණය කොච්චරද? මෙයාගේ ශ්‍රද්ධාව දැන් වැඩිලා තියෙන්නේ කොච්චරද? ඒක භාග්‍යතුන් වහන්සේ මනාව දැකලයි ධර්ම දේශනාව කළේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ මේ හැකියාව අපේ ශ්‍රද්ධාව තියෙන ප්‍රමාණයෙන් තමයි අපි ඒ කාරණාව පිළිගන්නේ. ධර්ම කාරණාවක් නමුත් යම් යම් පුද්ගලයා භාරගන්න ශ්‍රද්ධාවේ ශ්‍රද්ධාවේ තරමට. ඔහුගේ ශ්‍රද්ධාව යම් ප්‍රමාණයකට වැඩිලා එතනින් එහාට වැඩින්නේ නැත්තං ඒ පුද්ගලයාට කවුරු කරුණු පැහැදිලි කරලා දෙන්න උත්සාහ කළත් ඔහු එක පිළිගන්නේ නෑ. එක තමන්ගේ ශ්‍රද්ධාවේ ප්‍රමාණය. ඒ නිසා අපිට හරියට භාග්‍යතුන් වහන්සේ සරණයෑම කියන කාරණාව පවා අපහසු තත්ත්වයට පත්වෙනවා. මොකද භාග්‍යතුන් වහන්සේ සරණ යන්න බෑනේ සැක තියාගෙන. විතිකිච්ඡාව කියලා කිව්වේ බුද්ධ ආදී අටතැන පිළිබඳව සැකය. එතන තෙරුවන් පිළිබඳව සැකය මුලින්ම මුලින්ම තියෙනවා. බුදුරජාණන් වහන්සේ පිළිබඳව යම් කරුණක් සැකයි නම් ඒ පුජ්‍යලයාට බුදුන් සරණ යන්න බෑ. එතකොට මේ සැක නැතුව මේ කරුණ පිළිගන්න පුළුවන් වෙන්නේ කොහොමද? ශ්‍රද්ධා මාත්‍රේම තමයි පිළිගන්න වෙන්නේ කරුණු කාරණා දහම් කාරණාව හොය හොය අවබෝධ කර කර ශ්‍රද්ධාවෙන් මේ කාරණාව ඉවසන්න පිළිගන්න වෙනවා. අපිට අපේ මනසින් කවදාවත් බුදුරජාණන් වහන්සේ ගැන කල්පනා කරලා ඉවර කරන්න ඉවර කරන්න බෑ. අපි අපි දිහා බලනවා වගේ බුදුරජාණන් වහන්සේ දිහා බලන්න පුරුදු වුණොත් ඒත් අපිට කවදාවත් භාග්‍යතුන් වහන්සේ සරණ යන්න හම්බ වෙන්නේ හම්බ වෙන්නේ නැහැ. එනිසා අපිට වඩා මහා කල්ප අසංඛ්‍ය ගාණක් පාරමිතා සම්පූර්ණ කරලා සම්පූර්ණ කරලා දස පාරමිතාවන්ගෙන් පාරිපෝෂණයට පත්වෙච්චේ මහෝත්තමයණන් වහන්සේ දිහා අපේ හැකියාවල් දිහා බලනවා වගේ බලන්ඩ පටන් ගත්තොත් කවදාවත් අපිට සරණයන්ඩ බැරුව යනවා. අපිට වඩා උන්වහන්සේට මොනතරං ශක්තියක් මොනතරං අවබෝධ ඥානයක් තියෙනවද කියන කරුණම හැමවෙලාම විමසමින් ශ්‍රද්ධාවෙන් යුක්තෝම කටයුතු කළොත් විතරයි කරුණ භාරගණ්ඩ පිළිගණ්ඩ පුළුවන් වෙන්නේ. මේ හයවෙනි තතාගත බලය අපි යම් ප්‍රමාණයක් සාකච්ඡා කියලා කියලා සඳහන් කළා. පිනතින බුදුරජාණන් වහන්සේට මේ එක එක පුද්ගලයා හඳුනාගණ්ඩ තිබිච් හැකියාව. පැහැදිලි කරන අවස්ථා කීපයක් ධර්මය තුළ තියෙනවා. එයින් තව එක අවස්ථාවක් පිළිබඳව සඳහන් කළොත්. සමහරාය ශ්‍රද්ධාව ඇති වෙලා පැවිදි වෙනවා. පැවිදි වුණාට සසරින් නික්මීමේ අදහසම නෑ. සසරින් මිදෙනවා කියන අදහස ඇතිවම පැවිදි වෙනවත් නෙමෙයි සමහර කෙනෙකුට මුලින් ඇතත් පැවිදිනාට පස්සේ ඒක වෙනස් වෙන්න පුළුවන්. තවත් වෙනත් වෙනත් හේතුන් නිසා පැවිදි වෙනවා වෙන්නත් පුළුවන්. නමුත් මේ පැවිදි වෙච්ච අය ගැනත් භාග්‍යතුන් වහන්සේ ඒක එහෙම්මම එහෙම්මම දැක්කා. ඒ නිසා මෙතන සඳහන් කරනවා පැවිදිව සිටියද නෛෂ්කම් නයිෂ්ක්‍රම්මාධ්‍යාශය නැති කාමයම ගරු කරන කාමාධ්‍යාශයේ ඇති පුද්ගලයෝ පැවිද්දන් අතර දැත්තාහ. පැවිදි වුණාට කාමයට තමයි බර ඒගැන බොහෝ දේවල්වලට ඇලීමක් තියෙනවා බැඳීමක් තියෙනවා. ඒක පැහැදිලි කරන එක කාරණාවක් ධර්මය සඳහන් කරනවා මේ රූප නන්දා කියන භික්‍ෂුණිය මේ රූපනන්දා කියන තරුණිය පැවිදි වුණේ පැවිදිවීමේ ලොකු අවශ්‍යතාවයක් ඇතිව නෙමෙයි. මේ භාග්‍යතුන් වහන්සේගේ ඥාති සහෝදරිය. එනිසා රූපනන්දා කල්පනා කරනවා මගේ වැඩිමාලු සහෝදරයා පැවිදිලා බුදු වුණා. ඒ වැඩිමාලු සහෝදරයාගේ පුත්‍රයාද පැවිදි වුණා. මාගේ මවද පැවිදි වුණා. මාගේ සහෝදරයාද පැවිදි වුණා. එහෙව් එකේ මම පැවිදි නොවී ඉඳලා මොනව කරන්නද? එහෙම හිතලා ඇයත් පැවිදි වුණා. රූප නන්දා කියන නම ලැබුණෙම පුදුමාකාර ප්‍රියමනාප රූපයක් තිබුණ නිසා. ඇගේ රුවට ඇයද පුදුම විදිහට ප්‍රිය කළා. පැවිදි වුණාට ඇය අහලා තියෙනවා භාග්‍යතුන් වහන්සේ මේ රූපයේ තියෙන දුර්ගුණ දක්වනවා කියලා. ඒ වගේම මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය පැහැදිලි කරමින් දහම් දේශනා කරනවා කියලා. ඒ නිසා කවදාවත් මම බණහන්ඩ ගියේ නෑ. මොකද බුදුරජාණන් වහන්සේ තමන්ගේ රූපයටත් නිග්‍රහ කරයිද කියලා හිතුණා. මේ භාග්‍යතුන් වහන්සේ රූපයට නිග්‍රහ කරනවා කියලා කෙනෙක් කියහම ඒ ධර්ම කාරණාව හරියට පිළිඅරන් තිබුණේ නෑ. අවබෝධ කරලා තිබුණේ නෑ. නැතුව ලස්සන කෙනෙකුට නිග්‍රහ කරන සිරිතක් භාග්‍යතුන් වහන්සේගේ භාගිතුන් වහන්සේගේ නැහැ. නමුත් ඒ තමන් සතු රූපයට ඇලිලා එය ආත්මය කරගෙන ජීවත් වෙන අයට සත්‍ය වටහලා දුන්නා. ඒකයි මෙතන රූපයට නිග්‍රහ කළා කියලා සඳහන් කරන්නේ. නමුත් මේ තැනැත්තිය ගියේ නෑ භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න. නමුත් නිරන්තරයෙන්ම බණ අහලා එන භික්ෂු භික්ෂුණීන් උපාසක උපාසිකාවන් භාග්‍යතුන් වහන්සේගේ ගුණමයි කියන්නේ. භාග්‍යතුන් වහන්සේගේ හැකියාවමයි වර්ණනා කරන්නේ. ඒ නිසා රූපනන්දාට හිතෙනවා මමත් යන්න ඕනේ බණ අහන්න. හැමෝම මගේ සහෝදරයාගේ ගුණම කියනවා. මමත් බණ අහන්න යනවා. උන්වහන්සේට පේන්න යන්නේ නැහැ. ගිහිල්ලා සද්ධර්ම ශ්‍රවණය කරන භික්ෂුණීන් වහන්සේලා කෙරවලේ පිටිපස්සේ පේන්නේ නැතුව පේන්නේ නැතුව වාඩි වෙලා ඉඳලා මම බණ අහනවා. රූපයට නිග්‍රහ කළත් එකම දවසේ ඔක්කොම නිග්‍රහයන් ටික කරලා ඉවර කරන්නේ නැහනේ. ඒ හින්දා එක දවසක් චුට්ටක් මොනවා හරි අහගත්තට කමක් නැහැ. නිග්‍රහ කළත් කියලා තමයි හිතෙන්නේ. එහෙම හිතිලා තමයි හොරෙන් හොරෙන් බණ අහන්න යන්නේ. බුදුරජාණන් වහන්සේට පේන්නේ නැතුව පාඩි වෙලා බණ අහන්න. නමුත් භාග්‍යතුන් වහන්සේට නොපෙනී එහෙම ගිහිල්ලා කෙනෙකුට ඉන්න පුළුවන්ද? ඒ කාරණාවයි මෙතන මේ පැහැදිලි කරන්නේ. රූපනන්දාවට භාග්‍යතුන් වහන්සේට නොපෙනී ඉන්න කොහොමත් කොහොමත් බෑ. මේ ලෝකේ කිසිම කෙනෙකුට භාග්‍යතුන් වහන්සේ ඉර නොපෙනී හැංගෙන්නත් හැංගෙන්නත් බෑ. මාරයට නොපෙනී අපට හැංගෙන්නත් බෑනේ. අපි කොහේ හිටියත් අවශ්‍ය වෙලාවට මාරයා එතෙන්ට එනවමයි. භාග්‍යතුන් වහන්සේට හොරෙන් කොහෙවත් හැංගෙන්නත් හැංගෙන්නත් බෑ. නමුත් මේ තැනැත්තිය ගිහිල්ලා කෙරවලේ වාඩි උනේ භාග්‍යතුන් වහන්සේට නොපෙනෙන්න. නමුත් ඇය මේ සිතුවිල්ල සිතනකොටම භාග්‍යතුන් වහන්සේට ඇගේ සිතුවිල්ල අරමුණු වෙලා ඉවරයි. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දන්නවා අද රූපනන්ද බණ හඬෙනවා කියලා. ඇයි සද්ධර්ම ශ්‍රවණය කරන්න ගිහිලා වාඩි වුණා. භාග්‍යතුන් වහන්සේ කල්පනා කළා මෑගේ තියෙන මේ මාන්නාධික ස්වභාවයට සහ කාමාධික ස්වභාවයට ඒ කියන්නේ තමන්ගේ රූපය පිළිබඳව තියෙන දැඩි ඇල්ම ඒ ස්වභාවයට පිළිතුරු නැත්නම් ඇයට ඒකට උත්තරයක් දෙන්නේ කොහොමද? සර්වඥතා ඥාණයට මේ ඕන දෙයක් පුදුම ඉක්මනට වැටහෙන්නේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ හරියට කෙනෙකුගේ කකුලට පෑගිච්ච තියුණු කටුවක් ඒ කටුව ඉවත් කරන්න අපි පාවිච්චි කරන්න ඕනේ තවත් තියුණු කටුවක්මයි. ඒ වගේ මේ රූපය නිසා මානයෙන් මත් වෙච්ච මේ තැනැත්තියට ඒ මාන්නේ නැති කරලා සත්‍ය අවබෝධ කරවන්න පාවිච්චි කළෙත් එවන් දෙයක්මයි. බුදුරජාණන් වහන්සේ ඇගේ රුවට වඩා සිය දහස් ගණයකින් ලස්සන රූපයක් මවලා ඒ තරුණිය දාසේ හැවිරිදි වයසේවාගේ තරුණියක් තමයි මැව්වී. මවල ඇය භාග්‍යතුන් වහන්සේට පවන් සලනවා. දැ මේක පේන්නේ භාග්‍යතුන් වහන්සේටත් රූපනන්දාටත් පමණයි. වෙන කාටවත් මේ රූපය පේන්නේ පේන්නේ නෑ. ඇය ඇතුල්ලෙනකොටම දැක්ක මේ රූපී. ඇයි කල්පනා කලා රුවට නිග්‍රහ කරනවා නිග්‍රහ කරනවා කීවට භාග්‍යතුන් වහන්සේ ළඟ ඉන්න තරුණිය කොයි තරං සුන්දරද. දැන් ඇයට වෙන සිහියක් නෑ රූපනන්දාවට. අර රූපෙ දිහාම තමයි බලාගෙන ඉන්නේ. රූපනන්දට හිතෙනවා මැය දිහා බලහම මගේ රූපය කොහොමද. හරියට හංස දේනුවක් ගාව නතර වෙච්ච කැවිඩියක් වගේ මම. මං කොයි තරං විරූපීද මැය ළඟ. දෙනිසා අර තරුණියගේ මුහුණ දිහා බලනවා අතපය දිහා බලනවා ශරීරයේ දිහා බලනවා හිස දිහා බලනවා පාද දිහා බලනවා මේ අඟපසඟ දිහා බලබලාම ඇය එතන වාඩි වෙලා වාඩි වෙලා ඉන්නවා. පාගිතුන් වහන්සේ දන්නවා දැන් මැගේ හිත කොහෙ ගමන් කරලද කියලා. ඒ නිසා මෑයට මෙයින්ම පිළිතුරු දිය යුතුයි. ධර්ම දේශනා කරන ගමන් අදිෂ්ඨාන කරනවා මේ රූපේ ටික ටික ටික ටික විරූප වෙන්න. මුලින් හිටියේ 16 හැවිරිදි වයසේ වගේ. ටික වෙලාවක් යනකොට 20 හැවිරිදි වයසේ වගේ වුණා. තවටිකා වෙලාවක් යනකොට එක් දරුවෙකු බිහිකරපු කාන්තාවගේ ශරීර ස්වභාවය ඇති වුණා. තවටික වෙලාවක් යනකොට ඒක වෙනස් වෙවී වෙනස් වෙවී ගිහිල්ලා ඇය මැදිවියේ තරුණියක් මැදිවියේ කාන්තාවක් වගේ වුණා. ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ඇය සැඳෑ සමයට ගමන් කළා. ඇය බොහෝම ජරාජීර්ණ තත්ත්වයට පත් වුණා. ඇගේ අතපය වේදනා ගෙනත් දෙන ස්වභාවයට පත් වුණා. ඇය හිටි ගමන් එතනම ඇද වැටුණා. මහත් හඬින් ඇ වේදනාවෙන් කෑ ගහනවා. එය ඇහෙන්නේ රූපනන්දාවට පමණමයි. වේදනාවෙන් කෑගහල කෑගහල මළමුූත්‍රා පිටවෙවී මළමුූත්‍රා ගොඩේ ඉඳලා ඇම්මැරිල ගියා. ටික වෙලාවක් යනකොට ඇයි නිල් පාට වුණා. තවටික වෙලාක් යනට ඇයි ඉදිමිලා පුපුරන්ඩ ගත්තා. තවටිකක් වෙලා යනකොට නව දොරෙන් ඕජා වැගිරෙන්ට පටන් ගත්තා. තවත් ටිකක් වෙලා යනකොට සත්තුය විල්ල ඇද ඇද කණ්ඩ පටන් ගත්තා. රූපනන්දාව මේ ක්‍රියාව ඉවර වෙනකම්ම බලාගෙන හිටිය. ඇයට පුදුමාකාර දුකක් ඇති වුණා. ඇයට පුදුමාකාර කලකිරීමක් ඇති වුණා. රූපය පිළිබඳව තියෙන තෘෂ්ණාව ඇගෙන් බොහොම වේගෙන් පහව යන්න පටන් ගත්තා. ඇය මේ කාරණාව හොඳට අවබෝධ කරගත්තා. කාරණාව අවබෝධ කරගත්ත ඇය තමන්ගේ ශරීරය කියල කියන්නේ තම් මේ මම කියල කියන්නේ තම් මේ කය කියල කියන්නේ කරේ එල්ලපු කුණු ගොඩක් වගේ. ඉතාම අපිරිසිදු දෙයක්. තම සිරුරේ තියෙන නොසරු බව ඇයට නිරන්තරයෙන්ම දැනෙන්ට පටන් ගත්තා. මෙච්චරකල් රූපයට රැවටිලා හිටපු ඇයට මේ මුළු බවත්‍රයම ගිනිගෙන දැවෙන්නා වගේ දැනෙන්ට පටන් ගත්තා. ඇගේ සිත නිරන්තරයෙන්ම කර්මස්ථානාභීමක වුණා කර්මස්ථානයට හැරුණා. තතාගතයන් වහන්සේ ඇයට උපකාර කළා. භාගිතුන් වහසේ ඇයට උපකාර කරමින් මෙන මේ ගාථාව දේශනා කළා. ආතුරං අසුචිං පූතිං පස්ස නන්දේ සමුස්සයන් උග්ගරන්තං පග්ගරන්තං බාලානං අභිපත්තිනං මේ ගාතාරත්නය භාගිතුන් වහස දේශනා කළ ආතුරං අසුචිං පුතින් නිරන්තරයෙන් ලෙඩවෙන ස්වභාවයෙන් යුක්තයි. නිරන්තරයෙන්ම අපද්‍රව්‍යවලින් පිරිලයි තියෙන්නේ. නිරන්තරයෙන්ම ශරීරයේ සතු අපද්‍රව්‍ය නව දොරටුවකින් වැක්කිරෙන්ට පටන් ගන්නවා. දිවාරය දෙකේම ශරීරයේ තුළ පවත්නා මේ අපද්‍රව්‍ය මේ නව දොරටුවෙන්ම වැක්කිරෙනවා. ඒකට රෑද දවල්ද කියලා ભેදයක් නැහැ. පිරිස් අතරද නැද්ද කියලා ભેදයක් නැහැ. නිරන්තරයෙන්ම මේ නව දොරටුවෙම අපද්‍රව්‍ය ගලා හැලෙනවා. මේ ඇතුලේ තමයි ඒ සියල්ලම තියෙන්නේ. ඒ කියා පාන්නක් මෙන් භාගිතුන් වහන්සේ මේ ගාථාව ඒ වෙලාවේ ඒ දේශනාව ඇතුළේ පැහැදිලි කළා. ඊළඟට භාගිතුන් වහන්සේ තවත් ගාථාවක් දේශනා කළා. යතා ඉදං තතා ඒතං යතා ඒතං තතා ඉදං ධාතුසෝ පුඤ්ඤතෝ පස්ස මාලෝකං පුනරාගමි භවේ චන්දං විරාජෙත්වා උපසන්තෝ චරිස්සසී මේ ගාථාව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා. තතාගතයන් වහන්සේගේ මතු මාර්ගත්‍රය සඳහා විදර්ශනාව පිණිස මේ කරුණු පැහැදිලි කරලා ඇයට විදර්ශනාව පිණිසත් භාග්‍යතුන් වහන්සේ තවත් ගාථාවක් දේශනා කළා. අට්ටීනන් නගරං කතන් මංස ලෝහිත ලේපනං යත්ත ජරාච මච්චූච මානෝ මක්කෝච ඕහිතු මේ කරුණටික භාග්‍යතුන් හස දේශනා කරලා ඉවර වෙනකොට රූපනන්දාව මාර්ගඵල අවබෝධ කරගත්තා. ඇය මෙතෙන්ට ආවේ ටිකක් බනාහල බැන්නත් ටිකයින අද දවසේ අපහු යන්ඩ හිතාගෙන. නමුත් ඇය තමන්ගේ ශරීරයේ පිළිබඳව තිබිච්ච සියලුම ඇල්ම විතරක් නෙමෙයි භවත්‍රය පිළිබඳවම තිබිච්ච සියලුම ඇල්මෙන් නිදහස් කරන්න හැකියාව භාග්‍යවතුන් වහන්සේට තිබුණේ ඇගේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන් කොයි ප්‍රමාණයටද දියුණු වෙලා තියෙන්නේ ඒ ප්‍රමාණයට කොයි විදිහට කටයුතු කළ යුතුද කියන එක මනාව අවබෝධ කරගන්න භාග්‍යතුන් වහන්සේට පුළුවන්කම පුළුවන්කම තිබුණ නිසා. ආන් ඒ මහත් වූ හැකියාව නිසා සසරින් මිදිච්ඡායම මිදිච්ඡායම බොහොමයි කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා පින්නතුනි නපුරුකමින් සිටින්නා වූ ඇතැම්හු ව්‍යාපාදගරු කොයෝය. කරුණාධ්‍යාශ ඇත්තෝය. ඇතැම් අය බොහෝම නපුරුයි. නමුත් පෙනුම බොහෝම කරුණා බරයි. ආදරයේ දයාව කරුණාව මෛත්‍රිය වැක්කෙරෙනවා වගේ පේන්නේ. නමුත් ඇතුළෙ ස්වභාවය ඊට වඩා හාත් පසින්ම වෙනස්. සමහර වෙලාවට මගේ සැබෑ ස්වභාවය මේකයි. මේ තියෙන්නේ මගේ හැබැහොභාවේ නෙමෙයි. ඒක අපිවත් දන්නේ නෑ මගේ සැබෑ ස්වභාවය මමවත් දන්නේ නෑ. නමුත් ඒක භාග්‍යතුන් වහස දන්නවා. ඒක ඇන මම ගැන මම දන්නේ නෑ නමුත් මම ගැන උන්වහන්ස හොඳට දන්නවා. ඒ කරුණ පැහැදිලි කරන හොඳ උදාහරණයක් තියෙනවා පිටකයේ අපි පිනතුන් අහල ඇති මේ වේදේහිකා කියන තැනැත්තිය පිළිබඳව කතාව. මේ කාරණාවදි සඳහන් කරන්නේ අනුන්ට බොහෝ උපකාර කරමින් ඉන්න ඇතැම් අය ව්‍යාපාද ගරුකයෝය. බොහොම අනුන්ට උදව් කරනවා උපකාර කරනවා. ඒ නිසා අපි හිතනවා හරිම සත්පුරුෂයි. හරිම ගුණගරුකයි. හරිම අනුකම්පාවෙන් පිරිච්ච චරිත කියලා අපි කල්පනා කළාට ඒ අයගේ අභ්‍යන්තරයේ ඊට වඩා හරි හරි වෙනස්. අන් ඒ කාරණාව තමයි මෙතන පැහැදිලි කරලා තියෙන්නේ. මේ සවැත් නුවර හිටපු කාන්තාවක් වේදේහිකා. ඇය පුදුමාකාර ගුණගරුක චරිතයක් හැටියට තමයි මිනිස්සු අතර ඉතාම ප්‍රසිද්ධයි. ආදරයේ කරුණාව පිරිලා. ඇය පිළිබඳව කතා නොකරන කෙනෙක් සැවැත්නුවර නැති තරම්. ඇයට හිටිය එක දාසියක් තරුණ දාසියක්. ඇගේ නම කාලී. මේ දාසිටත් හැම පැත්තෙම අහෙන්ඩ ලැබෙනවනේ දාසියගේ හාම්පුතාගේ තියෙන ගුණගරුකත්වය. එනිසා දාසිය කල්පනා කළා මැ හැබෑම ගුණවත්ද. එහෙම නැත්තං ඇයට කිසිම දෙයක් අතපසු වෙලා පේන්ඩ තියෙන්නේ නැතුව ඇයගේ සියලුම කටයුතු හරියටම සම්පූර්ණ කරලා දෙන ඇගේ දයසිය නිසා ඇය ගුණවත් වගේ මිනිස්සුන්ට පේනවද කෙනෙක මං පරීක්ෂා කරල බලන්නුවන්න. එමිතල කාලී ඊළඟ දවසේ ටිකක් දවල් වෙනක නිදාගත්තා. වේදෙහිකා කාලිට කතා කළා. ඇයි මෙච්චර වෙලා නිදාගන්න කියලෙහුවා. කාලිකිව නෑ නිකං කේන්ති ගියා රවල බැලුවා කාලි දැනගත්තා ඇයට කේන්තියනවා. මෙතෙක් මේ මුළු සැවත් නුවරම හිතාගෙනින් ඇයට කේන්තියන්නේ ඇයට කේන්තියන්නේ නෑ හරි ගුණවත් කියලා. පහුවදත් නිදාගත්තා. හැබැ පහුදත් ඇයට කතා කර ලැහුවා ඇයි මෙච්චර වෙලා නැගිටින් නැත්තේ. ඇයිකිව නෑ නිකං එදා හොඳටම දොස් කීවා. තුන්ගනි දවසිත් ඇය හිතාමතාම නිදාගත්තා. එදත් කතා කලා එදත් ඇහුව ඇයි කියලා. නෑ නිකන් කිව්වා. එදා කේන්ති ගියා දොරට දාන පොල්ල ළඟ තිබ්බ අරගෙන ඔලුවට ගැහුවා. ඒ වෙලාවේ කාලි මිදුලට පැනලා ලේ පෙරිපෙරි නගරේ පුරාම දූදුව කිව්වා මෙන්න උඹලගේ ගුණවත් වේදීහිකාගේ තරම. ඇයට නොඑක් ආකාරයෙන් උදව් කරන, උපකාර කරන, පිහිට වෙන මට ඇය දොරපොල්ලෙන් ගහලා මග ඔලුව පැලුවා. එකම දාසියක් ඉන්න ගෙදර සියලුම කටයුතු මෑමට කරලා දෙනවනි කියන කාරණාවත් ඇ හිතුවේ ඇ හිතුවේ නෑ. මේ විදිහේ කාරණාවක් සඳහන් කරලා තියෙනවා. එතකොට වේදේහිකාගේ පෙනුම දකින ඕනෑම කෙනෙකුට ඉතාම ගුණවත් චරිතයක්. නමුත් බුදුරජාණන් වහන්සේ දන්නවා මෙන්න මේ ගුණවත් චරිතයක් කියලා මිනිස්සු හඳුනගත්ත තැනැත්තාගේ හෝ තැනැත්තියාගේ අභ්‍යන්තරය මොකක්ද කියලා. ඒක අවබෝධ කිරීමේ පුදුම හැකියාව බුදුරජාණන් වහන්සේට තිබුණා. ඒකනේ සමහර අයට කමටහන් ඉල්ලුවාට භාග්‍යතුන් වහන්සේ කමටහන් දුන්නේ නැත්තේ. බොහොම ශ්‍රද්ධාවෙන් එන්නේ. බැගෑපත් වෙලා ඉල්ලන්නේ. ඒ කොහොම බැගෑපත් වෙලා ඉල්ලුවත් සුදුසු නැති පුද්ගලයාට කමටහන දුන්නෙම කමටහන දුන්නෙම නැහැ. ඊළඟට සඳහන් කරනවා පින්නතුනේ මේ අනුසය අනුසය යනු ප්‍රහීන භාවයෙන් සත්ව සන්තානයෙහි පවත්නා කාමරාගාදීහූය අනුසය සත්ව සන්තානයේ ප්‍රහීන වෙලා යට තැම්පත් වෙලා තියෙන්නේ. උඩට එන්නේ නෑ. නමුත් යම් වෙලාවක යම් තැනක මේ කාමයට ඉලිප්පෙන්ඩ දෙයක් ඉලිප්පෙන්ඩ තැනක් දැක්කොත් මමවත් නොදැන පතුලේ තැන්පත් වෙලා තිබිච්ච මේ සිතුවිල්ල එක පාරම මතුවෙන්න පටන් ගන්නවා. මමවත් දන්නේ නැහැ ඒක. තර මමවත් දන්නේ මාගාව එහෙම සිතුවිලි පතුලි තියෙනවද කියලා. මේකට හොඳ උදාහරණයක් මේකටත් තිබුණ ධර්මයේ. කාරණ විදි පැහැදිලි කරනවා මේ අනුශයිත කෙලෙස් වර්ෂ බොහෝ ගණනාවක් වුණත් හැංගිලා තියෙනවා. අපි දන්න තියෙන බව හැංගිලා ඉතින් අපේ හිතේ අපි ගාව එහෙම කෙලෙස් නෑ කියලා. නමුත් හැංගිලා තියෙනවා. මේ එක අවස්ථාවක සඳහන් කරනවා අපේ බෝසතාණන් වහන්සේම එක කලෙක දිහාන උපදෝල රාගය යටපත් කරලා උන්වහසේ බඹලොව ඉපදුනා. දීර්ඝ කාලයක් බඹලොව හිටියා. බඹලෝ කිසිම කාමුක ක්‍රියාවක් බඹලෝ නැහැ. දෙව්ලවනන් දිව්‍යාංගනාව ඉන්නවා. බඹලෝ දිව්‍යාංගනාව නෑ. ඉන් කාලාන්තරයක් කල්පගණන්න බඹලෝ ආවිශය තරම් දීර්ඝ කාලයක් රාගයෙන් වෙන් වෙලා බඹලව ඉඳලා නැවත මනුස්ස ලෝකෙ ඇවිල්ලා ඉපදුනා. රජගෙදර රජ බිසවගේ කුසේ. කාන්තාවන්ට කොයිතරම් අප්‍රසන්නද? කාන්තාව කොයිතරම් අප්‍රිය කරනවද? බඹලව ඉඳලා න්යාවේ. ඒ නිසා මේ දරු පැටියා අම්මටවත් වඩා ගන්න බෑ. අතර ගත්තොත් අඬනවා. කිරිපොවන්න හැටියකුත් නැහැ. ඒ තරම්ම කාන්තාවන්ට අප්‍රියයි. නමුත් කිරිපෝල ලොකු මහත් කරන්න ඕනේ. රජුරු උපායක් පාවිච්චි කරලා කාන්තාවන්ට පිරිමි අයවාගේ ඇඳුම් අන්දලා පිරිමියෙකුගේ පෙනුම තියලා තමයි මේ දරුවා කාන්තාවගේ අතට දීලා කිරිපොවන්නේ. කාලයක් මෙහෙම හැදුවා. ලොකු නාවකාශ අවුරුදු 16 18 වගේ වයසටත් ආවා. කාන්තාවක් දිහා හැක් කරලවත් බලන්නේ තනියමම විවේකීව තැනක තමයි හැසිරෙන්නේ. නමුත් තරුණ වයසට එන පුතා රජකමට පත් කරන්නේ විවාහ කරවන්න ඕනේ. තාත්තට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි පුතා විවාහ කරවන්නේ කොහොමද කියන එක. රජුරු එක දවසක් කල්පනා කර කර හිටියා. තරුණ නාටිකාංගනාවක් දැක රජුරු බොහෝම බරපතල කල්පනාවක ඉන්නවා. ඇය ගිහිල්ලා රජුරුවගෙන් ඇහුව මහරජය මොනවාගේ කාරණාවක් නිසා ඔබ වහන්සේ මේ තරම් මේ තරම් කල්පනා කරනවද? ඇයට සඳහන් කළා පුතා ගැන කාරණාව. ඇය සඳහන් කරනවා ස්වාමීනී ඕක ඔය තරම් කල්පනා කරන්න දෙයක් නෙමෙයි. මහරජතුමාට අවශ්‍ය පුතනුවන් විවාහ වෙනවා දකින්ද. ඒක මං බාරගන්නම් ඔබතුමාය ගැන හිතන්ඩ හිතන්ඩ එපා. මේ කාන්තාව ටික ටික ටික ටික කුමාරයාගේ චරිතය අධ්‍යයනය කළා. අධ්‍යයනය කරලා සේවක සේවකයන්ගෙන් ඇහුවා මෙයා කැමති වඩාත් කැමති දේවල්. මොහු හරි ආසයි ගීතා හන්ඩ කාන්තාව සේවකයන්ට කිව්වා මම ඈතට ගිහිල රෑට ගීතයක් කියනවා. එයට කුමාරයා දක්වන ප්‍රතිචාරය මකක්ද කියලා මට කියන්න ඕනේ. ඇයි බොහෝම මිහිරි හඬින් ගීතයක් කිව්වා. වැයි කුමාරයා බොහෝම අවධානයෙන් එකට සවන් යොමු කරගෙන හිටියා. පහෝදා සේවකයෝ කිවා බොහොම ආසාවෙන් එක අහගෙන හිටිය කියලා. ඇයි ටික ටික ටික ටික ටික ටික මාලිගාවට ලංවෙවි ලංවෙවි ලංවෙවි දවසින් දවස දවසින් දවස මේ ගීත හඬ ළඟින් ළඟින් ඇහෙනවා. එක දවසක් රජ මිදුලෙම ඇහෙනවා. ඒ වෙලා වැැහුව කවුද මේ ගීත කියන්නේ. අර ගොල්ලුකව තරුණ කාන්තාවක්. ඇය එක්කෙන්ට මෙහාට කීවා. ඉට පස දැන් ඇය තමන්ගේ කුටියට මෙක්කාවා. තැන් ඇය ගීත කියනවා කුමරයා ගීත අහනවා. ඇය ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් නොයෙක් නර්තන ඉදිරිපත් කර කරා කුමාරයාගේ සන්තානයේ පතුලේ තැන්පත් වෙලා තිබිච්ච මෙන්න මේ රාගය නෙමති අනුසය ධර්මතාවේ. මතු වෙලා තිබුණෙම නෑ එක උද්දීපනය කළා. ඊට පස්සේ මොහු කල්පනා කරනවා මාවිඳින්න වූ මේ රසය මේ ලෝක වෙන කිසිම පිරිමියෙකුට එපා. මට විතරමයි මේ රසය ඕනි. ඒ නිසා කඩුවක් අරගෙන වීදි බැහැලා හම්බෙන හම්බෙන පිරිමියා මරන්න පටන් ගත්තා. මාවිඳින මේ රසය වෙන කිසි පිරිමියෙකුට එපා. ඒ නිසා රජුරුවන්ට පුතා නගරේ තියාගන්න එක පවා මහ කරදරයක් වෙලා රාජ්‍යයෙන් පවා පිටුවහල් කරන්න සිද්ධ වුණා. එතකොට මුලින් හිටියේ කොහොමද? අම්මගෙන් කිරි බීවේවත් නැහැ. පස්සේ යනකොට කාන්තාව මිස පිරිමියෙක් පෙන්වන්න බැරුව ගියා. එතකොට මේ කාමුක තෘෂ්ණාව කියන එක නැතිම කරලද මේ හිටියේ? නැතිනවා. භවත්‍රයේ දීර්ඝ වශයෙන් කාමසේවනය නොකරපු නිසා මේ தত্ত্বය ඉස්මතු වෙන්නේ නැහැ. නොත් ඉස්මතු වෙන්න කාරණාවක් එළඹිච්ච ගමන් ඒක ඉස්මතු වෙන අන්සියලු දෙනාටම වඩා ඉතා දරුණු විදිහට. බුදුරජාණන් වහන්සේ මෙන්න මෙවන් පුද්ගලයෙක් දැක්ක ගමන් භාග්‍යතුන් වහන්සේ දකිනවා මේ පුද්ගලයාගේ මේ අනුසේ වශයෙන් තැන්පච්චච්ච කෙලෙස් මොනවාද. කොතන දේක මතු වෙන්නේ. කොතන දේක මොහුට පහර දෙන්න පටන් ගන්නේ ඒ කරුණ දැකල භාග්‍යතුන් වහන්සේ හරියටම එතෙන්ට බෙහෙත් කළා. ආං එහෙම පුද්ගලයාගේ චිත්ත සන්තානයේ ආසේ වසයෙන් අනුසේ වශයෙන් අවබෝධ කිරීමේ පුදුමාකාර හැකියාවක් බුදුරජාණන් වහන්සේට තිබුණා. මෙන්න මේ හයවෙනි තතාගත බලය ඒ කාරණාවත් අවබෝධ කරන ස්වරූපයක්. එතකොට පුද්ගලයන්ගේ පෙරපින් අද බොහොම දුගී අද බොහොම දුප්පත් කෙනෙක් අද වේල කණ්ඩ නැති කෙනෙක් නමුත් අපිට හිතෙනවා පෙරපව් කරපු අය. පෙර දන් දීලා නැහැ. ආහාර පාන ආදියෙන් හිග වෙලා ඉන්නේ පෙර දුන්නේ නැති නිසා තමයි. ඔය අතර පෙර දුන්න අයත් ඇතැම් පිට ඉන්නවා. නමුත් ඒ හැකියාව කුසල් නැතුව නෙමෙයි. ඒක මතුවෙන තැනට එනකම් මතුවෙන්නේ නැහැ. ඒ නිසා දුගියෙක් දිහා බැලුවත් භාග්‍යතුන් වහන්සේ දන්නවා මේ දුකියා යම් දවසක කෝටිපතියෙක්. මේ කවුරුවත් සලකන්නේ නැති අහිංසකයා යම් දවසක මේ සංසාර සාගරයෙන් එතර යන්න පුළුවන් කෙනෙ. ඒවගේ පුද්ගලයාගේ සංසාරික කුසලය භාගිතුන් වහන් හොඳට දැක්කා. එහෙම දැකල පිහිට වෙච්චාය බොහොමයි මේ ශාසනය. අපිට ඒක තේරුම් ගන්න හින්දා අපි මෙහෙම උදාහරණයක් සඳහන් කළොත්. අපි පින්නතුන මතකයි නේද සුනීත සුනීත කියල චරිතයක් තියෙනවා අපි ශාසනය. සුනීත කියන කසල සෝදකයෙක්. එතකොට සුනීත කියලා කියන්නේ කවුරුවත් ගරු කරපු නැති කවුරුවත් අගේ කරපු නැති කාගෙන්වත් පිහිටක් නොලද අහිංසකෙක් බ්‍රාහ්මණවරු ශාස්ත්‍රීයවරු උසස් ගෘහපතියෝ එනකොට මේ අය පාරේ මුණ ගැහෙන්නවත් තහනම් මුණ ගැහුනොත් කසපාර ගහනවා ඒ හින්දා මේ උසස් අය එනකොට ගෙජ්ජියක් හොල්ලනවා එතකොට ඒක ඈතට ඇහෙනවා මිනිගෙඩියේ. එතකොට මෙන්න මේ වාගේ පහත් අය පාරවල් වල අයින ඉන්නවා නම් කැලේට පැනලා හැංගෙනවා. නොදකින්න ඕනේ. දකින්නවත් කැමති නෑ එහෙම අය. එහෙම කෙනෙක් තමයි සුනීත. බුදුරජාණන් වහන්සේත් ඒ පාරේ වඩිනවා. සුනීත එදත් තමන් සුද්ධ කරන කසල කද කරේ තියාගෙන තැන් තැන් වල බිම තිය තියා ආයෙක පුරෝ පුරෝ කර තියාගෙන පාරිසර හැටෙනවා. සුනීතර භාග්‍යතුන් වහස දැකළ දුවන්ඩ හිතුන් නෑ. සුනීතර බුදුරජාණන් වහස දැකළ බයහිතුනෙත් නෑ. නවත් සුනීතර බුදුරජාණන් වහන්සෙනකොට එහෙමම පාරට වෙලා හිටගෙන හිටියෙත් නෑ. සුනීත කසලකද පැත්තකින් තියලා භාගිතුන් වහස වඩිනකං මෙයා ටිකක් එහාට ගිහිල්ලා තිබ්බ ගෙදරක බිත්තියකට හේතු වෙලා හිටියා. නමුත් බුදුරජාණන් වහන්සේ සුනීත පහු කරලා වැඩියෙත් නෑ. බුදුරජාණන් වහන්සේ සුනීත ගාවට වැඩියා. බුදුරජාණන් වහන්සේ සුනීතට නම කියල කතා කෙරුවා. ජීවිතයේ පළවෙනි වතාවට මේ පුද්ගලයාට මේ තරම් කරුණාබර හදවතකින් ආමන්ත්‍රණය කරනකොට ඔහුට කොයිවාගේ හැඟීමක් දැනෙන්න ඇද. අෂ්ටංග සමන්වාගත බ්‍රහ්මස්වරය මොනතරම් ලස්සනද බුදුරජාණන් වහන්සේගේ හඬ. ඒ හඬින් පුදුම කරුණාවෙන් භාග්‍යතුන් වහන්සේ සුනීතට ආමන්ත්‍රණය කරනට ඇතිවෙච්ච සතුටයි. බුදුරජාණන් වහන්සේ සුනීතකෙන් ඇහුවා සුනීත පැවිදි වෙන්න කැමති නැද්ද කියලා. සුනීත කිව්වා ස්වාමීනි අප වැන්නන් කවුරු පැවිදි කරන්නද? මම පැවිදි කරන්නම් සුනීත. යමු මගෙත් එක්ක. සුනීතට පුදුම සතුටක්. ඇයි සුනීත අද මෙතන? සංසාරේ හැටි, සසන භයානකත්වය සුනීතට මේ ජීවිතයෙන් රහත් වෙන්න පින් තියෙනවා. නමුත් ඇයි සුනීත කසල සෝදන්නේ එහෙනම්? මේ ජීවිතෙන් රහත් වෙන්න පින් තියෙනවනම් ඒ මේ ජීවිතය කරපු පින්ද නෑ සුනීත පෙර භවයක කරගත්ත පින්. එහෙම පින්කර කර පින්කර කර සසර ඇවිදගෙනෙන සුනීත එක කාලයක මනුස්සලෝක ඉපදුනා බුද්ධ ශූන්‍ය කාලයක. ලොවතුරා බුදුවරු නැහැ පසේ බුදුරජාණන් වහන්සේලා වැඩ හිටියා. සුනීත උසස් කොලේක ඉපදිලා. සුනීත තරුණයි තරුණ ළම ඒකතු වෙලා පාරයින හිටියා. පසේ බුදුරජාණන් වහන්ස පින්ඩ පාති වඩිනවා. ඒ වෙලාවේ මේ උසස් පෙළපතක උපන්න මේ තරුණයා පසේ බුදුරජාණන් වහන්සේට විහිළු කෙරුවා. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ඔබ කවුද? ශරීරයේ පුරාම වන හැදිලා හොරි හැදිලා තුවාල වෙච්ච කෙනෙක් වගේ මුළු ශරීරයේම රෙදි කෑල්ලකින් වහගෙන උඹ මොනවට හිඟමනේ යනවද? නිකම්ම හිඟමනේ ගිහිලා කාලා ජීවත් වෙන්න එපා. කරන්න වැඩක් නැත්තම් අනුන්ගේ ගෙවල් වල පිළිකණු සුද්ධ කර කර කසල ගොඩවල්වත් අයින් කරලා මොන හරි කාපක් ණය නැතුව මේ වාගේ මේ වාගේ වචන කීවා ආන්ගේ යකුසලේ නිසා මෙයා ගිහිලා නිරේ උපන්නා කල්ප කාලාන්තරයක් નિરાදුක්කින්දා නිරාදුක්කින්දලා මනුස්ස ලෝකේ ඉපදිලා එයා කීවා කසල සෝදපන් කියලා අනුන්ගේ ගෙවල් වල පිටිපස්සේ කැලිකසලා අයින් කරපන් කියලා ඒ වැඩේම මෙයාට කරන්න සිද්ධ වුණා මේ කරගෙන යන්නේ ඒක. එතකොට සංසාරේ කොච්චර භයානකද කියලා අපිට හැඟෙන්නේ නැද්ද? අද මේ මනුස්ස ජීවිතේ මට කොච්චර වටිනවද? මේ ජීවිතේ මේ විදිහට ලබන්න මම කොයි තරම්නම් පින් කරන්නද? අපේ ඇයි හිතලා බලන්න. තම තමන් මොන තරම් පින් කරලා වෙන්න ඇද්ද කියලා. මේ ලෝකේ දුර්ලභම කාරණා හතරක් තියෙනවා. එකක් මනුෂ්‍යත්වය. තව එකක් බුද්ධාන්තරය. තව එකක් ක්ෂණ සම්පත් අනිත් එක තමයි සද්ධර්මය. ලෝක දහත්වේ දුර්ලභ යමක් තියෙනවා නම් මේ හතර තරම් දුර්ලභ දේවල් මේ ලෝකේ වෙන නෑ. කල්පාන්තයේ දක්වාම මේ හතර තරම් දුර්ලභ දේවල් ලෝකේ නෑ. එතකොට මනුෂ්‍යත්වය අපිට ලැබිලා. බුද්ධාන්තරයත් අපිට ලැබිලා. ෂණ සම්පත් ඇස් දෙකත් පේනවා කන් දෙකත් ඇහෙනවා අතපයත් හොඳයි හිතන්ට පුළුවන් හොඳ ඔලුවකුත් තියෙනවා නිරෝගී කයකුත් තියෙනවා. මොකොවත් අඩු නෑ. ශ්‍රී සද්ධර්මයත් හිග නැතුව හිග නැතුව අපිට ලැබිලා. දැන් හිතන්නකො ලෝක ධාතුවේ තියෙන පරම දුර්ලභම කාරණා හතරම සහිතව පෝෂණය වෙලා උපදින්න අපි සංසාරේ කොච්චර පින් කරන්නේ නැද්ද කියලා. එහෙනම් අපිට අපි ගැන ආපහු හිතන්න ආපහු හිතන්න සිද්ධ වෙනවා. මෙයාට මේ වැරද්ද උනේ බුද්ධ ශූන්‍ය කාලයක ඉපදිච්ච හින්දා. අද මෙතන මෙහෙම හිටියට ඒවාගේ ශූන්‍ය කාලවල ඉපදිලා ඔබයි මමයි කරගත්ත පවු නැද්ද තියෙනවා. උස්සන්ඩ බැරි තරම් බරට අපේ පව්කඳු. අපි වගේ සිය දහස් ගණන් උසට මේ පිටිපස්සෙ තියෙනවා අපේ සංසාරි කරපු පව්කඳන්න. තව විපාක දීල නෑ. මේ ජීවිතයේ එව විපාක දෙන්නටත් බෑ මේ ඉපදිච්ච උපත බොහොම ඉහළ තත්ත්වයක තියෙන නිසා. විපාක දෙන්න බැරුව පි පව් පිටිපස්සට වෙලා ඉන්නවා. හැබැයි තැන ආපු ගමන් ඒ අතුරු දහන් වෙලා නෑ විපාක දෙන්න පටන් ගන්නවා. එහෙමනම් සුනීත බුදුරජාණන් වහන්සේ එක ගියා. එක ගිහිල්ලා සුනීතර භාග්‍යතුන් වහන්සේ පැවිද්ද ලැබලා දුන්නා. සුනීත බුදුරජාණන් වහන්සේගෙන් කමටහන් ඉල්ලා ගත්තා. සුනීත භාවනා වැඩුවා. සුනීත බොහෝම කෙටි කාලයකින් සසර කෙරවල කරගත්තා. එදා සුනීත මිනිස්සු වෙනකොට පැනලා දීවා. අද සඳහන් කරනවා නමෝතේ පුරිසාජඥ නමෝතේ පුරිසුත්තම යස්සතේ ආසවා කීනා දක්කිනේ යාසි මාරිස. එදා මිනිස් වෙනකොට සුනීත හැංගුණා උසස් මිනිත්තු වෙනකොට. නමුත් මේ වෙලාවෙ සඳහන් කරනවා සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ. දෙවගේම තවත් බොහෝ දෙවිවරු එවිතරක් නෙමෙයි බ්‍රහ්මයෝ සියලු දෙනාම ඇවිල්ලා මේ සුනීත ස්වාමීන් වහන්සේ ගාව දන ගහනවා. සක් දෙවිඳු දෙවිවරු බ්‍රහ්ම රාජුවෝ ඇවිල්ලා දන ගහන්නේ. එදා මිනිස්සු ඉස්සරහ අපිට පැනලා ගිහිල්ලා හැංගිච්ච හැංගිච්ච සුනීත. වැඳගෙන දන ගහගෙන සඳහන් කරනවා පුරුෂ අජානීයයන් වහන්සේ ඔබ වහන්සේට নমස්කාර වේවා. පුරුෂ උත්තමයන් වහන්සේ ඔබ වහන්සේට নমස්කාර වේවා. නිදුකානන් වහන්සේ ඔබ වහන්සේගේ ආශ්‍රවයෝ ෂය වූහ ඔබ වහන්සේ දක්ෂිණාවට සුදුසූහ මෙහෙම කියමින් දොහොත් මුදුන්දී නමස්කාර කලා කියල සඳහන් කරනවා සක්‍ර දේවේන්ද්‍රය ඇතුළු දෙවිවරුත් බ්‍රහ්මරාජවරුත්. කාටද මේ එදා කසල හෝදපු සුනීතට. සුනීතට මේවාගේ තැනකට ඇවිල්ල දෙවියන්ගෙන් බඹුන්ගෙන් ලැබුම් වැඳුම් ලබන්ඩ තරම් පිනක්. සුනීත සතුව තියෙනවාය කියන කාරණාව සුනීත දැනගෙන හිටියේ නෑ කවදාවත්. එදා සමාජයේ හිටපු කිසිම මිනිහෙක් ඒක දැක්කේ නෑ. කිසිම රහතන් වහන්සේ කෙනෙක් ඒක බලලා තිබුණෙත් නෑ. නමුත් සුනීත දැක්ක ගමන් බුදුරජාණන් වහන්සේ දැක්කේ මේ පුද්ගලයාට මෙහෙම තැනකට එන්න තරම් පින් තියෙනවා කියලා. ආන් ඒ පුද්ගල චිත්ත સંતાනිය දැකීමේ හැකියාවත් ඒ පුද්ගලයාගේ ශ්‍රද්ධා සති වීරිය ආදී ඉන්ද්‍රියන් මෙන්න මේ මට්ටමට දියුණු වෙලා තියෙන බවත් භාග්‍යතුන් වහන්සේ දැකගත්තා. ආං එහෙම දකිින්ට තිබිච්ච හැකියාව භාග්‍යතුන් වහන්සේට විතරක් තියෙන සුවිශේෂී වූ හැකියාව. ඒ හැකියාව තමයි මේ හයවෙනි තතාගත බලය හැටියට පැහැදිලි කරන්න. අද ධර්ම දේශනාවට තියෙන කාලයේ නිමා වෙලා තියෙන නිසා ධර්ම දේශනාව අපි නිමා කරමු සම්මා සම්බුදුරජාණන් වහන්සේ සරණයන්ට භාග්‍යතුන් වහන්සේටම සතු මෙවන් සුවිශේෂී ගුණ පිළිබඳව කල්පනා කරලා උන්වහන්සේ පිළිබඳව සරණ ගිහි ශ්‍රද්ධාව පිහිටවලා සරණ යන්න අපි සියලු දෙනාටම ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අද ධර්ම දේශනාවේ දායකත්වය කළුබෝවිල පදිංචි නලින් සමරනායක මහත්මයා සහ ශාමා සමරනායක මහත්මිය විසින් උතුම් අරමුණ මියගිය දෙමව්පියන්ට සහ අප සැම සියලු දෙනාගේම නමින් සංසාරගතව මිය ගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම. සෙත් ප්‍රාර්ථනා කරනවා දේශකයාණන් වහන්සේට සහ උන්වහන්සේගේ දෙමව්පියන්ට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ උදා වේවා කියලා ආශිර්වාද කරනවා. ධර්ම දේශනාව ශ්‍රවණය කළ ලංකා වාසී ලෝක වාසී සියලුම දෙනාට රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ උදා වේවා කියලා ප්‍රාර්ථනා කරන අතර ගෞරවනීය දේශකයන්න් වහන්සේටත් මහා සංඝරත්නයටත් සද්ධර්ම ශ්‍රවණය කළ සියලුම නෑදෑ හිතවතුන්ටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය ලැබේවා කියලා නැවත වතාවක් සිහිපත් කරනවා. පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. සද්ධර්ම ශ්‍රවණය කළ ධර්මයේ දානය කරවන්ට කටයුතු සංවිධානය කළ නලින් සමරණයක මහත්මා සහ ශාමා සමරණයක මහත්මිය යන දෙපළටත් මාරැස් කරගත්තා වූ සද්ධර්ම දානමය කුසලය ඒ දෙපළ ඇතුළු සියලු දෙනාටමත් අනුමෝදන් කරවමින් ඔබ අප සියලුම දෙනාට ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සුක සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්ඩ මේ මහා කුසලයේ පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතුචේ පීතෝ භවතුලෝකෝච රාජා භවතු ධම්මිකෝ